තෙරුවන් සරණයි අපේ මේ කල්‍යාණ මිත්‍ර වහන්සේ මම මේ පොඩි ප්‍රශ්නයක් අහන්න ගත්තේ මම කලින් ධර්ම ශාකච්ඡාවක් කරගත්තා මම ඒකත් අහලා පොඩ්ඩක් මම ටිකක් නිවැරදි කරගත්තා මම දැන් ඉන්න මේ ස්වરૂපය දැන් අර බාහිර ඔය රූප සංඥාව කියන එකෙන් මිදිලා ඉන්නේ අවදියෙන් ඉන්නේ සිහියෙන් එතකොට දැන් මම වැඩ කටයුතු කරනවනේ මම මේ සම්මුතේ ඉන්නවනේ මම. ඔව් කතා කරා. එතකොට මේ දැන් මම කරන වැඩවලදී මට සිතුවිලි එන්නේ නැහැ. නමුත් මම වැඩ කරනවා. මම මම කියලා මේ මේ මෙතන යොදාගෙන කතා කරන්නේ මේ භාෂාව නැතුව අපිට කටයුතු කරන්න බැහැනේ. ඒ නිසා මම මේ කියන්නේ දැන් මම හැම තැනදීම මට හිතුවේ ප්‍රශ්නේ තමයි වැදගත්. ඔව් එතකොට මට ඕනේ හරියටම දැන් මේක ප්‍රත්‍යක්ෂ කරගන්න දැන් මේ සිතුවිලි නැතුව අර දැන් සමාධියේ මගේ නිමිති මොකුත් එන්නේ නැහැ. ඒකට අනිමිත්ත සමාධියනේ කියන්නේ ඒකත් හරිනේ. ඇත්තට දැන් මම බාහිර වැඩ කටයුතු කරනෝනේ ගෙදර දැන් උයන්න කරන්න ඕනේ ඒ කටයුතු ටිකක් තියෙනවා මේ වෙයි කිසිම තැනකදී මට සිතුවිල්ලක් එන්නේ නැහැ නමුත් මම වැඩ කරනවා ඔව් ප්‍රශ්නේ ප්‍රශ්නේ තමයි වැදගත් ඔව් එතකොට මට දැනගන්න ඕනේ දැන් මේකේ මේ විදිහටම මම මේක යන මේ මේ අවධිය මෙහෙමම යන්න ඕනේද? එහෙම එහෙම ඒක එතන මොනවා හරි ගැටලුවක් තියෙනවද? මට ඒක පොඩ්ඩක් නිරවුල් කරලා දෙන්නකෝ. පොඩි ගැටලුවක් නෙමෙයි ලොකු ගැටලුවක ඉන්නේ. ඔබතුමිය. ඒ කියන්නේ ඔබතුමිය ඉන්නේ ලොකු ගැටලුවක පොඩි ගැටලුවක නෙමෙයි. දැන් මට ඒක දැනගන්න ඕනේ. ඒ කියන්නේ ඔබතුමිය තාම අවදි වෙලා නැහැ. ඒ කොහොමද? ඔබතුමිය තාම සිතුවිලි වල ඉන්නේ. සිතුවිල්ලක් නැත්තම් සිතුවිලි වල ඉන්නේ කියන්නේ මම ඔබතුමිය ඔය ප්‍රකාශ කරන දේ අවදිය නැති බවනේ පේන්නේ. ඒ කියන්නේ ඔබතුමිය ප්‍රකාශ කරන දේ අවදිය නෙමෙයි සිතුවිලි. මට එතන සංඥාවක් දැනෙන්නේ නෑනේ මේ ඒක තමයි සිතුවිල්ල කියන්නේ. ඒ කියන්නේ ඔබතුමිය අවදිය අවදිය නැහැනේ. ඔබතුමිය සිතුවිල්ලක් කරගෙන තියෙනවා අවදිය. ඒක කියන්න හේතුව ඔබතුමියම බලන්න දැන් මේ හොඳට මේක දැන් ගන්න මේක කලුත්තර දේශන කලුත්තර සාකච්ඡාවේදී අපිට දැනුණා අපි පෙන්නුවා සැරෙන්තරේට නමුත් ඔබතුමියට ඒක තාම ගිහිල්ලා නැහැ. ඒ කියන්නේ මේ අවදිය සිතුවිල්ලෙන් ගන්න බෑ. පළවෙනි එක. සිතුවිලි මේ නිවන කවදාවත් සිතුවිලි වලින් නිවන් දකින්න බෑ ඒ කියන්නේ. ඔව්. ඒ කියන්නේ මේ අවදියක් සිතුවිලි වලට ගන්න බෑ. හිතලා ගන්න බෑ. හිතලා ගන්න බෑ. දැන් කෙනෙකුට හිතන්න පුළුවන් ආ දැන් මුකුත් නෑ මේ ශුන්‍යතාවය කියලා. කෙනෙකුට හිතෙන්නත් පුළුවන් මේ සිතුවිලිනේ මේ සිතුවිලිනේ මම මේ මේ සිතුවිලි වල නැතුව හිටියානම් හරි කියලා. එහෙම ගන්න බෑ. ඒකත් සිතුවිල්ලක්. නෑ එතකොට දැන් හිතනවානේ දැන් දැන් හිත අපිට කෙනෙක් හිතනවා දැන් මේ ධර්මය අහනවා බණ අහනවා දැන් පිටර වතුනට වගේ දැන් මේ කියන ඒවා තව කවුරු හරි අහන් ඉන්නවා කියලා හිතමුකෝ දැන් යා හිතනවා ඊට පස්සේ ආ සිතුවිලි නැතුව නේද ඉන්න ඕනේ හරි සිතුවිලි නැතුව ඉන්නම් කියලා යා හිතනවා දැන් ඔක ඉන්න පුළුවන් ක්‍රම කීපයක්ම තියෙනවා. ඒ කියන්නේ මේ දේ තුලක් තියෙනවා සිතුවිලි නැතුව ඉන්න ඕනි කියලා හිතුවොත් ඉන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඔය එකම සංඥාවක තියන් ඉන්නවා කියලානේ. දැන් එකම සංඥාවක තියන් හිටියත් සිතුවිලි නෑ නැතුව නෙමෙයිනේ. ඒ සංඥාව නැවත වෙනවා කියන්නේ සිතුවිල්ල ඇතුලේනේ. ඔව්. ඒ සිතුවිල්ලෙන් මිදිලා නෑනේ. දැන් වේදේ තුල සමත භාවනාවේ සිතුවිලි නැතුව ඉන්න බෑනේ. බෑ බෑ. දැන් හේතුව ඒත් එකම සංඥාවෙන් සමතේ කියන්නේ. ඔව්. ඒකම සංඥාව නැවත නැවත නැවත එකම සංඥාව තිබීම තමයි ආනිඤ්ඤාපි සංඛාරා කියන්නේ. ඒකම තමයි සමත සමාධිය. ඔව්. දැන් එතන එතන එතකොට අවදිය නෑ. නිවන නෑ. එතන ශුන්‍යතාවයක් තියෙනවා. එතන ශුන්‍යතාවයක් තියෙනවා. දැන් වේදේ තුළ ශුන්‍යතාවයක් තියෙනවා. මොකද කොතරම් සිතුවිලි පනවන්න බෑ. එයාට සිතුවිලි දැනෙන්නේ එයාට ඉන්නවා නමුත් එයාට සිතුවිලි වල එහෙම දැනෙන්නේ නමුත් එයා ශුන්‍යතාවය කියලා හිතාගෙන ඉන්නවා. පා වෙනවා කියලා හිතන් ඉන්නවා. එයා හිතනවා එයා අධ්‍යාවකාශයේ ඉන්නේ කියලා. එයා හිතනවා විශ්වයට එකතු වුණා කියලා. එයා හිතනවා එයා දැන් නිවන් ගිහිල්ලාත් කියලා. නමුත් ඒකේ කවුරුත් නිවන් ගිහිල්ලා නැහැ. එයාට ආලෝක සංඥා එනවා, චක්‍රාවදි වෙනවා, එයාට කුණ්ඩලිනී යෝග අවදි වෙනවා. එයා විශ්ව ශක්තියට එකතු වෙලා ඉන්නවා. මහා බලගත ශක්තියින් වගේ දැනෙනවා. ඒ කොහේ මොනවා දැනුණත් නිවන් දැකලා නැහැ. ආ එයා ඉන්නේ ඒකට ලෞකිකයේ තුල. ලෞකිකයේ තුලයි තියෙන්නේ. ලෞකිකයේ තුලයි තියෙන්නේ අවිද්‍යා භූමියේ තියෙන්නේ ආනෙඤ්ඤාපි සංඛාරා. පුඤ්ඤාපි සංඛාරා ආනෙඤ්ඤාපි සංඛාරා අපුඤ්ඤාපි සංඛාරා අපුඤ්ඤාපි සංඛාරා අභිසංකරණයක් ඇතුලේ තියෙන්නේ. සංඥා අபிසංකරණයක් තුල නිවනක් නැහැ. නෑ. සංඥා අபிසංකර නිරෝධයක් නිවන කියන්නේ. ඔව් එතකොට එතකොට මේ අපේ මේ ස්වාමිනාංශ මම එතකොට දැන් බාහිරයේ දැන් හැඩතලයට මම ඒක ගන්නෙ නෑනේ. දැන් සාමාන්‍යයෙන් අපි හිතමු දැන් ගස කියලා ඔබ කරන්නේ සිතුවිල්ලෙන්නේ. ඔතන තියෙන ගැටලුව. ඔබතුමිය ඔය ඔක්කොම කරන්නේ සිතුවිල්ලෙන්නේ. හොඳට බලන්නකෝ. ඔබතුමිය ඔක්කොම හිතනවානේ. නෑ මම මේ මේ කියන මේ කියන්න වචනයක් <laughs> නැති නිසා මම මේ කියන්නේ. වචනයක් නෑ කියන්නේ සිතුවිල්ලෙන් හිතන හින්දානේ. මේ කොහොමද මේක පැහැදිලි කරන්නේ? අවදිමත් කියන්නේ නිවන, තනිකරම නිවන. ඔව්. ඒ කියන්නේ මේක යන්තම් එනවා යනවා කියන්නේ සෝතාපන්න වෙන අවස්ථාව. හැබැයි එයා ඒක දකින්න බෑ. එයාට ඒ අවදියට එන්නේ නෑ. මේ මේ බුද්ධ දර්ශනය දැක්කේ නැත. දර්ශන සමාපත්තිය නැතුව එන්නේ නැහැ. ඕකයි තියෙන ගැටලුව. එතකොට ඕකයි දැන් අපිත් අර හින්දු හින්දු අර හින්දු භක්තිකේ කතා කරා. ඒ හින්දු භක්තියා කියනවා එයාත් සිත බලනවලු. එයා කියනවා එයා එයා එහෙම එයා කියනවා එයා ඒ සිත දකින්නවා. එයා කියනවා එයාත් නිවන් දැකලායි කියලා. අපි කිව්වා නෑ කියලා. එයා අහනවා ඇයි එහෙම කියන්නේ කියලා. අපි කිව්වා නෑ ඔබතුමිය ওই සිතුවිල්ලක් හදාගෙන ඉන්නේ කියලා. ඔබතුමා ওই සිතුවිල්ලක් හදාගෙන ඉන්නේ කියලා. ඊට පස්සේ එයා අහනවා එහෙනම් කොහොමද නිවන් දකින්නේ කියලා. ඊට පස්සේ අපි කිව්වා බුද්ධ දර්ශනය දැනගන්න ඕනි කියලා. ඊට පස්සේ අත්‍යාගෙන් අහුව ඔයා බුද්ධ දර්ශනය ගැන දන්නේ මොනවද කියලා. එයාට බුද්ධ දර්ශනේ වැටීමක් නැහැ. එයා දන්නේ Hindu ආගමයි. ඔව් ඔව්. ඒක කොහොමද යන්නේ? නෑ එයා කොහොමද නිවන් දකින්නේ? එහෙනම් පස්වක තවස නිවන් දකින්නවනේ. ඔව් අනිවාර්යයෙන්ම. බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන දර්ශනය මොකද්ද එතකොට? අන්න එතනින් නිවන් දකින්නේ. එතන දකින්න මේ අවධිය එන්නේ නැහැ කාටවත්. ඔක්කොම සිත සිතවිලි වල සිතවිලි වලින් හදාද ඉන්නවා ඒ ඒක තනකවත් නිවන නැහැ. එතකොට එතකොට මේ ස්වාමීන් ගැටලු තමයි බුද්ධ දර්ශනය. මේ මුළු සමාජයම අපි අපි ඔය එක දේශනාවකට ඒක ඇහෙන්නත් ඇති. මේ ඒ කියන්නේ මේ මේ සමද අපිට පෝල් ලැබිලා තියෙනවා 170කට වැඩි අපි කිව්වා. ඒ කෝල් වල ඇත්තටම අපේ ඇඟිලි ගන්නටවත් නැහැ බුද්ධ දර්ශනය අවබෝධ වුණා. හ්ම්. ඒ කියන්නේ 100ට 1යි 2ක්වත් නැහැ. 100ට 1යි 2යිනේ. ඔව්. කතා කරපු දේවල් වලින් පේනවා මුළු සමාජයේම ගිලිහිලා තියෙනවා බුද්ධ දර්ශනයේ. එතකොට දැන් බාහිර නාම රූපය කියන එක ඒක සංඥාවක් විදියට දැනෙන්නේ. එහෙම හිතලා ගන්න බෑ. ඔව්. ඔබතුමිය කතා කරන්නේ නාම රූප කියනකොටම පටිච්ච සමුපාද කියනකොටම හැම වචනයක්ම කියනකොටම අපි දන්නා ඒ වචන කියපු ගාම එතන තියෙන සිතුවිල්ල. මේක එහෙම එකක් නෙමෙයි. මේක මොකද්ද වෙන්නේ? ඇත්තටම. ඇත්තටම මොකද්ද මේ ප්‍රායෝගිකව වෙන්නේ? මේක ප්‍රායෝගික පැත්තේ නෑ. දැන් සුතවත් භාවයේ තියෙනවානේ. අන්නවනේ මෙහෙම දෙයක් තියෙනවා සිතුවිලි වලින් මිදුණු ස්වභාවය තුලයි මේ අවදිය තියෙන්නේ මෙතනයි නිවන තියෙන්නේ කියලා දන්නවනේ මෙතනට අත්ංහාරය අවදි වුණොත් ඒ සෝතාපන්න පැත්ත කියලා පේනවනේ හැබැයි මේ සිතුවිලි තියෙන තාක් ආත්ම දෘෂ්ටිය තියෙන සක්කාය දිට්ඨිය තියෙනවනේ එතකොට එතකොට ස්වාමීන් වහන්සේ ඔය සමහර වෙලාවල් වලට මට කිසි දෙයක් අහුවෙන්නේ නැති ස්වභාවයක් යනවනේ නිකන් අර එම්ටිනස් එකක් වගේ ඒ එම්ටිනස් එක එන්නේ ඔබතුමීට එන්නේ ඔව් මට මොනවත් එතකොට ඒ කියන්නේ අර තමයි වේදේ තියෙන්නේ. Hinduත් වේදේනෙත් ඒක බුද්ධඝමයක් ඕනේ නැහැ. එතකොට මං එතනින් දැන් මොකද්ද මං කරගන්න ඕනි කියන්නේ කරන්න ඕන දේ වෙනම දෙයක් කරන්න ඕන දේ තමයි ඔය සිතුවිලි සිතුවිලි ඇත්තටම සිතුවිලි හඳුනා ගන්න ඕනි ඉස්සල්ලාම ඉස්සල්ලාම යෝනිසෝ මනසිකාරය ඕනි ඒ කියන්නේ සිත දකින්න ඕනි කියන්නේ ඕකටයි සිත දකින්නවා කියන්නේ මේ සිත සිත බව අඳුනා ගන්න එක. ඒක යථාභූත ඥානය නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ යෝනිසෝ මනසිකාරය. ඒක තමයි සිත බව අඳුනා ගන්න එක. ඔබතුමියක ඉතරේ දුර්වලතාව තාම තියෙන. ඒ කියන්නේ මේ මෙතන ලියාගත්තොත් දිගටම ලියනවා. අපි කිව්වේ අර රැස්මේ යටිනූල යටිනූල ඇද්දොත් ඔක්කොම ලියලා යනවා කියලා. අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන් තමයි මේ අපේ ප්‍රතිපදාවේ පළවෙනි අධ්‍යයනයේ මේක ලිහෙන්නේ ආරද්ධ කියන තැන එතනින් ලිහෙන්නේ ඒ කියන්නේ මේ මේ සිතුවිල්ල මේ සිතුවිල්ලක් බව දකින්න. මේ සිතුවිල්ලක් කියලා හඳුනා ගත්තොත් මේ සිතුවිල්ලක් කියලා හැමතිස්සම දැක්කොත් මේ සිත දැක්කොත් මේ සිතම බව දැක්කොත් මේ සිත මේ සිත මේ සිත මේ හිතනවා නැති වෙන තැනම නැති වෙන එකනේ ඒක ස්වභාවය නැති වෙන එක ඒක වේදේනේ මේ අත්ගමය කියන්නේ ඒක නෙමෙයි අත්ගමය කියන්නේ යථාභූත ඥාණයෙන් එන්නේ ඔය වේදේ තුල තියෙනවානේ සිත දැන් සාමාන්‍ය චිත්ත වීති උගන්නකොටත් උගන්නනවානේ මේ සිත ඉපද නිරුද්ධ වෙනවා කියලා. ඒ සිත ඉපද නිරුද්ධ වෙන පුතර්ජන භූමියනේ. ඔව්. පුතර්ජන නෑ. පාදවය කියන්නේ වෙනම කතාවක්. සිත ඇතිලා නැති වෙනවා කියන්නේ වෙනම කතාවක්. ඒ කියන්නේ මේ මේ මෙතන ඇවිල්ලා අත්තගමයන්ත කියන එක වය කියන එක උහුම එකක් නෙමෙයි. සිතවිල්ලක් නෙමෙයි. ඒ කියන්නේ මේ ගැඹුරු ධර්මයක් මේ තියෙන්නේ. ඒ කියන්නේ මේ ඥානයනේ උදේවැය ඥානයනේ උද්දීපක ඥානයනේ ඥානය කියන්නේ සිතුවිලි වෙන්න බෑනේ ඔව් එහෙනම් ඒක ඒක විඥානිතායිත වෙන්න ඕනේ ඔව් මේක මේ ඥානය කියන්නේ සිතුවිලි නෙමෙයි ඔය උද්දීපක ඥානය කියන්නේ සිතුවිල්ලක් නෙමෙයි ඒ වගේම වාය ඥානය කියන්නේ සිතුවිල්ලක් නෙමෙයි තව විදිහකින් කියනවා පෘථග්ජන භූමියේ සිත ඇති වෙලා නැති වෙනවා ඔව් දැන් හඳුනා ගන්න මොකද්ද පෘථග්ජන භූමිය ඇති වෙලා නැති වෙන සිත රාග ද්වේෂ ඒ ඒ ඔය ඔය ඔක මොකක්වත් නෙමෙයි. දැන් ඒ කියන්නේ සිත ඇති වෙලා නැති වෙන එක චිත්ත නියාමයක්. ඒක ස්පාක් එකක්. මේ මේ ස්පාක් වෙනවා විතරයි. මේ දැන් ෂොට් වෙනවා වගේ. ශක්තියක්. ශක්තියක් කිව්වොත් හරියට මේ ඔක්කොම සිතුවිලි ඔය මොකක්වත් නෙමෙයි. මේ මේ මේ හොඳින් මේක අහගන්න. මේ කියන දේ තම වැදගත්. ලිහා ගත්තොත් ලිහිලා යනවා තේරම. හැබැයි ඒක ලිහෙන තාක්කල් ලිහෙන්නේ නැහැ මුකුත්. පාව ඒකයි එතනයි තියෙන්නේ මේ මෙතන ලොකු රහසක් තියෙනවානේ මෙතන. ඒ කියන්නේ දැන් සාමාන්‍ය ස්වභාවය. අර අර අර මහත්මයා ඕක ඕක කියන අවබෝධ කරා කියලා එක එක දේශනාවකින් මේ මහත්මයාට ඒක ඒක නිකන් ලයිට් එකක් වැදුනා වගේ ෂොක් එකක් වැදුනා වගේ දැන්නා කියලා ඒක ඒක ඇහුණු වෙලාවේ. ඒක ඒක ගත්තා කියලා. ඒක තමයි ඇත්ත. ඒ කියන්නේ මේ මේ මේ සාමාන්‍ය පු탁ජන භූමියේ ස්වභාවය තමයි සිත ඉපද නිරුද්ධ වෙන එක. සිත මේ මොහොතේ හටගත්ත නැතුණා අනිත් සිත හට ගන්නකොට සිත නැහැ. ඒ කියන්නේ මෙතන නැති වෙලා මේ සිත හටගයි. ඒක සිතක් හැමදාම ඇති වෙනව නැති වෙනව. ඔක තමයි චිත්ත නියතනේ. චිත්ත විකල්ප පෙන්වන්නේ ඒක තමයි ඇති වෙනව නැති වෙනව. නමුත් අත්ගමය කියන්නේ ඒක නෙමෙයි. අත්ගමයන්ච කියන්නේ ඒක නෙමෙයි. යථාභූත ඥාණයෙන් ඒ ඇති වෙන සිතේ සත්‍ය දැක්කිනවා. දැක්කොත් උපා ඒක නැවත උපාදානයකට ශේෂ වෙන්නේ නැහැ. නිර්වශේෂ නිරෝධයක් තියෙනවා. මේ සිත ඇති වෙලා ශේෂ නැතුව ඉතුරු නැතුව මේක නැති ඒක දැන් සාමාන්‍ය දේ තමයි සිත ඉපද නිරුද්ධ නැතන උපාදාන වෙලා තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය කෙනෙක් පොන්දම් බලන් ඉන්නවා. මේ අඹගා, මේ පොප්පේ, මේක ඔක්කොම පේනවා. දැන් මේ අඹගා ඇති වෙලා නැති වෙනවා. ඉතින් එයාට අඹගා නැති වෙලා නැහැ. එයා අඹගා තියෙනවා. දැන් හෙටත් ඇවිල්ලා වාඩි වෙනවා. මේ කියන හොඳට අහගන්න පණින්න යන්න එපා. ඒකට හේතුව ඔබතුමියගේම ඔය ඔය සිතුවි ඔය ඇතුළෙම තියෙන විතක්ක ਵਿਚාර පොඩ්ඩක් නිවාගෙන මේක සිහියෙන් හොඳින් අහ සවන් දුන්නොත් ඔබතුමියගේ අභ්‍යන්තරයට වැටෙන්න ගන්නවා මේ ඔබතුමියට මේක තාම යන්නේ නැත්තේ ඔබතුමිය ඔබතුමිය ඉන්න අදහසේ එල්බගෙන ඉන්නවා දෘෂ්ටියේ ඉන්නේ අත්තම කිව්වොත් ඒ දෘෂ්ටියේ ඔබතුමිය ඉන්න තාක්කල් ඔබතුමියට මේ සම්මාදිට්ඨිය හම්බ වෙන්නේ නැහැ මේක ඔබතුමියට බොහොම කාරණිකව පැහැදිලි කරන්න ඕනේ. ඒ කියන්නේ බොහොම බොහොම අපිත් අනිවාර්යයෙන් මේක අපිත් අසරණයි. මොකද අපිට දැන් මේක ඉන්නවනේ. නමුත් ඔබතුමිය අර ඉන්න දෘෂ්ටියෙන් අපිට ගලව ගන්න බෑ. ඔබතුමිය හිතන් ඉන්නවා ඔබතුමිය මේ අර සිතුවිල්ල මේ හිතන් ඉන්නවා දැන් මේ සිත ඇත් වෙලා නැති වෙනවා කියලා. එහෙම දෙයක් නෙමෙයි. මෙතන පැහැදිලි කරන ඒ කාරණාව ඉතාම ගැඹුරුයි. ඒ කියන්නේ සාමාන්‍ය කෙනෙක්ට දැන් මේ අඹ ගහ තියෙනවා ඊට පස්සේ බිත්තිය දකිනවා එයා හිතන් ඉන්නවා දැන් මේ මේ ධර්මයේ අන්තම් භාගයට ඇහුනොත් එයා මෙයා හිතන් ඉන්නවා මේ භාගයට දැනගත්තාම තමයි ප්‍රශ්න තියෙන්නේ හිතන් ඉන්නවා දැන් අඹ ගහ නැති වුණා කියලා එයා හිතන් ඉන්නවා දැන් බිත්තිය දකිනවා කියලා එයා ඊට පස්සේ හිතන් ඉන්නවා බිත්තිය නැති වුණා කියලා නමුත් ඇත්තටම අඹ ගහ නැති වෙලා නැහැ. එයා හෙටත් ඇවිල්ලා මේ අඹ ගහ ඇත්ත වෙලා ඉන්නවා. එයා ආයි ආයිලා තව අවුරුද්දකින් හිටියත් අඹ ගහක් යට තියෙනවා. අඹ ගහ එයා කවදාවත් නැති වෙන්නේ නැහැ. ඇයි එයා දැක්කේ නැහැ යථාභූත ඥානෙ. යථාභූත ඥානෙන් දකින්නවා කියන්නේ විදර්ශනා කරනවා කියන්නේ මේ මේ මොහොතේම මේ සිත ඒ මොහොතේම සත්‍ය දකින්න ඕනේ. ඒ කියන්නේ සත්‍ය දකින්න ඕනේ. ඒක මේ මොහොත නැතත් එයා ඒක මුලින් පරස් වුණත් ඒ ඒ ඒ ඒ සිත ඒ මොහොත නරුණත් ඒ විදර්ශනාව කියන්නේ සිත එයා ඒක මෙනෙහි කරා. එයා ඒක දකින්න ඕනේ. ඒ කියන්නේ මෙතන මේ මේ සාමාන්‍ය සිතුවිල්ලේ ස්වභාවය අඳුන ගන්න ඕනේ ඉස්සල්ලාම මේ අඹගහ නැති වෙලා නැති බව. එයා අඹගහ දැන් අඹගහ අමතිස්සම එයාගේ අඹගහ කැමතිස්සම මේ තියෙන බවට එයාගේ දැනෙන්නේ. මේ අඹගහ තියෙන බවට එයාට දැනෙන්නේ. එයාට හැමතිස්සම සාමාන්‍ය අසෘතවත් පු탁ජන පෘථග්ජන භූමියේ ස්වභාවය තමයි මේ අඹ ගහ නැති වෙන්නේ නැහැ. ධර්මයේ දන්නේ නැති කෙනාට අඹ ගහ තියෙනවා. ලෝකයක් තියෙනවා. මේසක් තියෙනවා. සේරම තියෙනවා. එයත් ඉන්නවා. එයා ඉන්නවා කියන්නේ අඹ ගහම තමයි කියලා එයාට වැටහිමක් නැහැ. දැන් මේ ධර්මය අවබෝධ වෙන කෙනා මොකද කරන්නේ? එයා දකිනවා මේ මේ මම කියලා. මේ සිත මම කියලා දකිනවා. ඒ කියන්නේ අඹ ගහ කියන්නේ සිත. අඹ ගහ කියන්නේ සිත එයාමයි. එයා ඉන්නේ. එතනින් එහාට වෙන කෙනෙක් නැහැ. එයයි දකින්නේ. ඒ එයා ආත්ම ආත්මය කියන්නේ එතනමයි ආත්මය තියෙන්නේ. ආත්ම දිට්ඨිය උතරමයි තියෙන්නේ. එයක් දකීද පොතක් දකීද පොත කියන්නේ ආත්ම දිට්ඨිය. සක්කාය දිට්ඨිය. එතකොට සක්කාය දිට්ඨිය එයා එතන හැමතිස්සම එයා එයා ධර්මයේ දකිනවා නම් යථාභූත ඥානෙ දකිනවා කියන්නේ ඒ සත්‍ය ධර්මයේ දකිනවා. මේ මෙතන මේ මේ ස්වභාවය තුළ සබහා දහමක් පමණයි කියන එක අවදි වෙනවා. ඒ අවදිය ඒ වුණාට ඒ මොහොත යට දැනෙන්නේ නැහැ. ඥානෙට එන්නේ නැහැ. එයා ඉන්නේ ඒ මොහොතේ අර යථාභූත ඥානෙ දැකලා මිදෙන අත්ගමේ විතරයි යට දැනෙන්නේ. පොත නැති බව විතරයි මේ මොහොතේ දැනෙන්නේ. ඒ මොහොතේ දැනෙන්නේ පොත නැති බව විතරයි. ඒක තමයි ඥානෙට එන්නේ. ඥානෙට එනවා ඒක. ධර්මය මෙනෙහි කරනකොට මේ මෙතනින් කෙනෙක් නැති බව මේ පින්තූරයක් වගේ එච්චරයි කියලා. මේක අර ධර්මයේ පේන ප්‍රතිබිම්බේ නැහිදන් අත්තකතම් බිම්බා නැහිදන් පරකතම් අග හේතුන් පටිච්චසම්භූත හේතුන් විඳා නිරුද්ධ කියන ධර්මතාවය එතනම දකින්න. දකින්න තැන එයාට එතනම අත්ගමයේ දැනෙන්නේ. ඥානෙට එන්නේ අත්ගමයේ විතරයි. අරව එන්නේ නැහැ. අරව එන්නේ නැහැ. ඒ කියන්නේ අනිත් ඥාන එන්නේ අනිත් ඥාන නැහැ. ඒක ඒක මොහොතේ තියෙන ඒ ඥානෙනේ. ඒ මොහොතේ සකස් වෙන්නේ අත්ගමයේ පමණයි. අත්ගමයන් එහෙනම් වාය ඥානය කියන එක එනවා. උදේවව වාය උදේ ඥානය ආව වාය ඥාන උදේව ඥානය තුල වාය ඥාන චතුප්පති ඥානය එතන එන්නේ ඒක එන්නේ අතාබුද්ධ ඥානෙ හොඳින් ගන්න ඕනේ. අතාබුද්ධ ඥානෙ ගන්න ආකාරයටයි ඒකේ දක්ෂතාවය තියෙන්නේ. කුසලයේ ඒ කියන්නේ ඒක යා හොඳින් දකින්න ඕනේ. ඒ කියන්නේ මෙතන කෙනෙක් නැති බව. මේ තමයි කෙනා කියලා. එයා කියලා. ඉතින් එයා කෙනෙක් නැති බව. ඒ සබහාදහම දකින්න. සබහාදහමේ කෙනෙක් නැහැ. Taman නැති බව වෙලා ඉවරයි ඔක දකින්නකොට. ඔක දකින්නකොට Taman කොහෙද ඉන්නේ? ඔතන ඉන්නේ. Taman කොහෙද කොතනද ඉන්නේ කියලා කවුරු හරි ඇහුවොත් එයාට කට නිකන් හරි කියවුනොත් අන්න අතනේ කියලා එයා තමයි. එයා තමයි යථාභූත ඥානෙ තියෙන කෙනා. දැන් කවුරු හරි අහනවා ඔය ඕක ඕක යථාභූත ඥානෙන් දකින්නකොට දර්ශනයට පත් වෙනකොට අහනවා කවුරු හරි දැන් ඔබතුමිය කොහෙද ඉන්නේ කියලා. අහපු ගමන් කියන අන්න අතනේ කියලා. පෙන්නන්නේ එළිය. ඒක තමයි අත උත්තරේ. ඒ කියන්නේ සබහාදාම තුල. අපිට එහෙම කියන්නත් බෑ. පේන දේ මොකද්ද එතන යා. ඔව්. දැනෙන්නේ මොකද්ද එතන යා. හිත දා කොතනද යා ඉන්නේ එතන යා. සිතක් කොතනද ඒ සිතක් තියනවා කියන්නේ කෙනෙක් ඉන්නවා. හැබැයි සිතක් නැති බව ඒ ලෝක දකින්නකොට යාට අතුලාන්තයෙන් එන අවදියක් එයා නැති ස්වභාවයක්. දැන් එයා නැති වෙලයි එයා ඉන්නේ අවදිස එළියේනේ. එයා නැහැනේ. දැන් කොයා? නෑ මේ අවදියක් එනවා. මේ අවදිය ඥානයක්. ඥානයක් කියන්නේ සිතුවිල්ලක් කළා කවදාවත් ගන්න බෑ කිව්ව එකයි. මේක අවදි වුණාට පස්සේ අවදිය තුළ ප්‍රත්‍යක්ෂයක් එයාට එනවා. ඒ ප්‍රත්‍යක්ෂය එනකන් කියන්න බෑ. ඒකයි මේක කිය කියන්න ගියොත් වෙන්නේ නැහැ කියන්නේ ඔරුව පෙරලනවා කියන්නේ ඒකයි. ඔව් ඇත්ත ස්වාමිනාද දැන් මට මේක මේ මෙහිම මේ කියලා තේරුම් කරන්නත් බෑ කියලා තේරුම් ගන්නත් අමාරුයි වගේ. එහෙම එකකුත් දැනෙනවා දැන් මේක කියාගන්න ඔබතුමියට වැටුණාද දැන් ඉස්සරහා කවුරු හරි ආවොත් ඔබතුමිය කෝ කියලා ඔබතුමිය පෙන්නන්නේ ඉස්සරහා වුණොත් විතරයි ඔබතුමිය මිදලා ඉන්නේ කියලා ඔබතුමිය ඇත්ත ඔබතුමිය මේකයි ධර්මයේ Taman ධර්මයේ වෙනවා කියන්නේ ඕකටයි. ධර්මයයි තමයි කියලා දෙන්නේ හමු නොවෙනවා කියන්නේ ඕකයි. දැන් ඔබතුමියගෙන් කවුරු හරි ඇහුවොත් ඔබතුමිය කොතනද ඉන්නේ කියලා ඔබතුමියට පෙන්වන්න වෙන්නේ එළියේ. අනිවාර්යෙන්ම. එළියේ. ඒකයි අපි කිව්වේ අර අර කතා කරනවා කියලා මේ පුතේ කියලා. එළියේ ඉන්න පුතා එනවා කියලා ළඟට. තමන් බලනකොට පුතාට මම කතා කරේ නෑනේ කියලා කියන්නේ. ඔතන ඔතන තියෙන එක එක වෙනින් තැනකට ගන්න උපමා. නමුත් ඒ වෙලාවේ මේ ධර්මයේ තුල තියෙන ගැඹුරු තැන් කීපයක්. තේන දෙයට එහා ගිය දැක්මක්. ඔව් අනිවාර්යයෙන්ම. එතකොට හිස් බල්මක්. අයියේ හිස් බල්ම තුල මේ පැත්ත කෙනා නෑ. පින්තූරේ විතරයි තියෙන්නේ. ආත්මේ නෑ. චිත්‍රේ දැක්කේ චිත්‍ර චිත්‍ර විතරයි. හරි හරි හරි හරි. එතකොට අර දැන් අපි නිකන් උපමාවක් ගත්තොත් දැන් අර බල්ලා වතුර උඩ බලන් හිටියොත් එයාට එයාගේ රූපෙනේ පේන්නේ. එයා හිතනවානේ මෙතන කෙනෙක් ඉන්නවා කියන එකනේ. එයා හිතන්නේ මේ පැත්තේ තියෙන නමුත් එහෙම දෙයක් නැහැ. නෑ ඒක තමයි මායාව බොරුව. හිත නැති වෙන තැන හරි ගැඹුරුයි. ඕ ඕ ඕ එතකොට අපි මේ හැමදැනම කරන්නේ වටිනාකම් දෙකී මේ දැන් ඔන්න ගිහින් තියෙනවා. දැන් ඔය ඔබතුමිය ටික හරි. ඔව් වටිනාකම් දිදී ඒක පෝෂණය කරනවා. අපි පැය දෙකකට හිට වෙන කතා කරත් ගිහින් තියෙන ගිහිල්ලා නැහැ කියන්නේ. දැනුයි ගියේ. යන්තම් එහෙම මේක ඔබතුමීට දැන් මේක දැන හදා ඔබතුමිය මේක මේක ඔබතුමිය මේක බහුලී කතා කරා. ඒක මේක ඇවිල්ලා අපිට පුරුද්දට තියෙනවා මේ අර හුරුව. හැමතිස්සම අපිව දැන මේක. ඒ පුරුද්ද නැති වෙන්න නම් අපි මේක හැමතිස්සම මේක ප්‍රතිපදාව ඕනු වෙනවා දැන්. ඔව් අනිවාර්යෙන්ම. දැන් ඔය දන්නා හිත දකින්නේ කොහොමද කියලා. අන්න දැනුයි දැනගත්තොත් දකින්නේ. ඔව් වැඩක් නෑ ඒක තමයි අහන කෙනා එයාගේ කෝණයෙන් දකිනවා අපිට කරන්න දෙයක් නෑ අපි උපමාව කියන බුදුන් වහන්සේ අර තනාගපිපි දියබින්ද ඊටම අදාළු කෝණකින් දැකිය යුතුයි මහණෙනි කියපු එක 100ට 600ක් හරි කියලා අපි කියන්නේ අපි දකින මුළු සමාජෙම ওই කෝණේ නෑ කිය. හරිම ටික දෙනයි අපි කියන්නේ ඒකයි අතේ ඇඟිලි ගන්නටයි කියලා මේක දැක්කේ. ඕ ඒක නම් ඇත්ත ඒක නම් ඇත්ත එහෙමයි කිය හැමෝම නිවන් දැකලා තියෙන්නේ නැහැ ඒ කියන්නේ මේ කෝණේ අතිශයින් සියුම් කෝණකින් ඒ කියන්නේ සමන්ට ඕනි කෝණේ බලනකොට සිතුවිල්ලක් ඔව් මේක එහෙම එකක් නැහැ ඒක තමයි ඒක තමයි හරි මම මේ ඔව් එකක් අදුරාගේනේ ඔව් ඔව් ඔව් ඇත්ත ඉතින් අපි මේ පොඩි පොඩි දේවල් කියලා හිතුවට මේවා මහා ගැඹුරුයි ඒකයි දැන් මේ කල්යාණ මිත්‍රයන් වහන්සේ නමකකින් මේවයේ මේ අපි මේ හරියටම මේ ගැඹුරු ධර්මයේ හරියට නිවැරදි කරගත්තේ නැත්නම් ගිහිල්ලා ඕ අපි මාර ඕ මාර මේ දුකකට හිටින්නේ ඊට පස්සේ හිතන්නේ මේ අපි නිවිලා කියලානේ ඇත්තටම මේ ඇත්තටම අපිට පව් කියලා හිතන වයසයි ඉතින් උගත් අය පෙන්ෂන් ගිහිලා කෝල් කරනවා මේකට 6 7 පාර කෝල් කරලා තියෙනවා ඒ කියනවා තේරෙන්නේ නැහැ තේරෙන්නේ ඇත්තට ඒක ඒක තේරුම් ගන්න අපිට ඉතින් මොනවා දැන් අපේ අතින් මොනවා හරි කියවුනොත් හිතනවා අගෞරවයක් කියලා හිතනවා. ඒතකොට අපිටත් කරන්න දෙයක් නැහැ. ඔව් තේරෙන්නේ කියලා ඉතින්වම තේ අයට පුදුමාකාර කම්පාවක් ඒක. ඒ කියන්නේ අනේ මට වැටෙන්නේ නැත්තේ. ඒතකොට එයා හිතන්නේ අතන අපිට වැරදිලා කියලා අන්තිමට හිතන්නේ. ඔව් අසරණකමක් නේ ඒක. මාසරණකමකට වැටෙනවා දැන්. ඔව් ඇත්ත කරන්න දෙයක් නැහැ. බුදුන් වහන්සේත් කියනවා. මම ජේතවනාරාමයට යන පාරක් යයිද එන ආකාරයක් යයිද ඔව් වෙන කොහෙවත් යයිනම් මම කුමක්ද කරන්න ආනන්දේ කියලා. ඔව් කොච්චර කිව්වත් තමන්ගේ කෝණයෙන් ගන්නෙ. ඕ දැන් ඇත්තටම මම මමම මේක මේ ලොකු අත්දැකීමකට ගන්නවා මොකද දැන් අපි මේ හොඳ ශක්තිමත්ව ඉන්න අයනේ අපිට තාම හොඳට ඒ ඒ සම්බන්ධව හොඳට වැඩ කටයුතු කරගන්න පුළුවන් කාලේනේ අපි මේකට හොඳටම වෙහෙස වෙලා මේක සොයාගන්න පැණි නිවැරදිම ධර්මය ඒකයි මට මේ දැන් මේ මම මේ වහන්සේට ගත්තෙත් මේක මේක මේ තව අතරම එහෙම එහෙම මේක ලැජ්ජා වෙන්න කියලා එහෙම දේවල් ඒවා තියෙන පුතේ එහෙම දෙන්නේ ඕ ඒවා ඒවා ඒවා විලා මේ අවිද්‍යාව තුල තියෙන අපිට තියෙන ධර්මයේ කොහොම කාගේ පොඩි අනිවාර්යයෙන්ම අපි නම් කියන්නේ ගන්න කියලා ඕ අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම අපි ওই ධර්මය අවබෝධ කරේ අපිට මේ ආරාණව සමානට කටු ගලවන කටු අකුල් පව සුද්ධ කරන්න කියුවා සමානට මේ අපි අපි ඒ කියන්නේ අපිව මනින්න මේ අපි කර කර්මයේ තියෙන ගමන අපි ඇත්තටම මේ හැම දුකක්ම විඳ ඒ කියන්නේ ඒවා දුකක් කියන්න බෑ ඒ කාලේ හැටියට අපි දැක්ක මේ අපි යවන්න තමයි මේ කරන්න කියලා තවලාට අපිට ඒ කියන්නේ දානෙවත් නැහැ අපිට මුකුත් නැහැ අපි ආහාර අරගෙන දවස් දෙකක් අපිට මතකයි නමුත් උන්වහන්සේලා බැලුවා මෙයා ඒත් මෙයා දැන් මැරෙන්නත් ඉඩ තියෙනවා මේක ඇතුළේ මෙයා දැන් ඔය નિરાරෝයින් උන්වහන්සේ තේරෙනවා මහා වීරයක මෙයා ඉන්නවා මෙයා ධර්මයේ දකින්නවාද කියලා උන්වහන්සේට තේරෙන්නේ නැහැ තේරෙන්නේ ඕකෙන් ඒක උන්වහන්සේලාට රැස් කරගන්න එකක් උන්වහන්සේලාගේ දියුණුව අනුවයි වැටෙන්නේ සමහර අය ඇත්තට දියුණු නැහැ දියුණු නැත්නම් තමගේ පු탁ජන මට්ටමින් මනින්න යනවා අර අර අර හරියන්නේ සමහර අය මෙයා මෙයා පැවිද්දෙක් මෙයා පැවිද්දෙක් නෙමෙයිනේ මේක මෙහෙමනේ කියලා ඒවත් හිතපෝ ඒ කාලේ ධර්මය පුහුණු කරනකොට අපි අත්විඳපු අත්දැකීම් මේ කියන්නේ අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම ආකාර විදිහට අපි මේ තැයිලා තැයිලා තැයිලා තැයිලා වැටෙන තියෙනවා වැටිලා වැටිලා වැටිලා ඒ තුලම ධර්මයමයි දැක්කේ. අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම මතු වෙන්න ගත්තා. ඔව් ඔව් මට නෑ ඇත්තටම ඔව් වරදක් හිතන්න එපා කටතර කරා නෙමෙයි අර දහම් ගැටලුව ලියා ගන්න ඕනේ අනිවාර්යයෙන්ම මේ වැදගත් අපි ඔබතුමියට ඇත්තටම ඒ ඒත්තට ගරු කරනවා ඒ නිහතමානීත්වයට ගරු කරනවා මොකද ඔව් මොකද මේ ඔව් සද්ධාම මේ මාර්ගයට තියෙන ඕනකම ඕ අනිවාර්යයෙන්ම අනි ඕනකම ඒ ඕනකම අපි අපි ඇත්තටම ගරු කරමු බුදුන් වහන්සේ දාරුචීට තුන් පාරක් කියන මේ වඩිනවා දානෙට දානෙට මේ පින්දපාතේ වඩිනවා මේ මේ පින්දපාතේ මේ දාරුචීට තු මේ බාහ්‍ය තාපසතුමාට පළවෙනි පාරක් කියන මේ මොහොතේ බෑ බාහ්‍ය පසුව අපේ ධර්මයේ ඒ ආය ආර ආය ආර ඕ එවිට ඕ එවිටි කරානේ කොච්චර තාපසතුමාට අදට බුදුන් වහන්සේ එක වචන ටිකක් කියලා යනවනේ බාහිර දිත්තේ දිත්තමත්තං සුතේ සුතමත්තං මුත්තේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං බාහිය විඤ්ඤා ධර්මයක් නැහැ කිය. ඕ එතනේ එතනදී අපිට දැනෙන්නේ හෙළ කුපුරුන වගේ නිකන් මේක කිව්වොත් ඒ පද හතරේ තියෙන ගැඹුරු බව බුදුමාගාර ඒ කියන්නේ මෙතන ඒත් පේන්නේ ඕක කිය කී ඉන්නවා සමහර නිකන් බලන්නකො ඒත් පේන්නේ සිතුවිලි. ඒකත් සිතුවිල්ලක් කරගෙන ඉන්නවා. පුදුමාකාරයි. ඔව් මං ආයෙ ඔබ වහන්සේට කතා කරන්න මම දැන් මේ ටික මේක හරියටම අපි ඒක තමයි කිව්වේ ගිය පාර ඒ දේශනේ අවසන් වෙනකොට ඔබතුමියට කිව්වේ ඔබතුමියට යම් මොහොතක ගැටලුවක් තියෙනවා නම් අපිට ගන්න කියලා කිව්වා අනිවාර්යෙන් අනිවාර්යෙන්ම ගැටලු තියෙන බව ගොඩක් හරි සමහරවිට කියනවා ඒකට හේතුව අපි දැන් කිව්වට ඒක වෙහෙස වෙලා වැඩි කාලය ගත වෙලා වැඩි දැන් ඒක තේරෙන්නේ නැති කොටස් වැටෙනවා නම් මෙයාට කොයි මොහොතේ හරි මේක වැටෙලා ආයි ආයි කිය ඕ ඔබ වහන්සේලාට අත්දැකීම් තියෙනවනේ. ඉතින් ඒ අත්දැකීම් එක්ක තමයි ඔබ වහන්සේ ඔබ මේක ඕ සංසන්දනය කරගන්න පුළුවන් වෙන්නේ. හරි ගොඩාක් පිං ගොඩාක් පිං. ඉතින් මම මේක නිවැරදි. දැන් ඕක පුහුණු වෙන්න ඕනේ. ප්‍රතිපදාව. හරි හරි. හරි හරි හරි ස්වාමීන් වහන්සේ. තාම වැඩ ගත්තා හරි හරි ස්වාමීන් වහන්සේ. හරි උත්සාහ නැහැ.